ඉරිදා සංග්‍රහය. ස්වභාවික ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ඉරිදා සංග්‍රහය ආයුබෝවන් හිතවතුනි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයටයි ඔබ මේ සමන් දෙන්නේ මේ අවස්ථාව ඉරිදා සංග්‍රහයට මෙන් කර තිබෙනවා දැනුම දියුණු කර ගැනීමට වඩා පරිකල්පනය වර්ධනය කර ගැනීමෙන් උදා කරගන්නා නිර්මාණශීලීත්වය ප්‍රයෝජනවත් කියා ඇල්බර්ට් අයින්ස්ටයින් විද්‍යාඥයා පවසනවා 1879 ඉපදිලා 1955 දී එතුමා අපාතරින් සමුගත්තේ ලෝකයට විශාල සේවයක් කර. දැනුම කියන්නේ knowledge. ඒ අවශ්‍යයි. කුසලතා කියන්නේ skills. මෙතන කියන්නේ පරිකල්පනය. ඉංග්‍රීසියෙන් කියනවා imagination. මනා පරිකල්පනයක් තිබුණොත් මහගම සීකර ගැන ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහගම සීකරයන්ගේ ගීත කවි පිළිබඳ විචාරාත්මක ග්‍රන්ථයක් පළ කර තිබුණා. එය කියවද්දී විශාල ප්‍රයෝජනයක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ආචාර්ය අමරදේවයන් විසින් ගායන ලද ගීතයක් අපි ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරමු. එම ගීතය රචනා කළේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ සතරවරම් දිව්‍යයන් දුෘත්‍රාජ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දිව්‍ය රාජ්‍යයන් පිළිබඳ ජන විශ්වාසයක් තිබෙනවා. මහනුවර කන්ද උඩරට අස්ගිරි මහ විහාරයේ චෛත්‍යයේ දේවතා කොටුවේ මේ සතරවරම් දිව්‍ය රාජ්‍යයන් වහන්සේලා හතර දෙනාගේ රූප අඹලා තියෙනවා. චෛත්‍ය ගර්භයේ තිබෙනවා. එය අපේ රටේ ජන විශ්වාසයට අනුව විශාල ශාන්තියක් ආශිර්වාදයක් අපි ඒ ආශිර්වාදාත්මක ගීතයට සවන් යොමු කරමු මහරජ සතර අත් ඇල්දි පිරිත් පැන් සිටි පුතුනේ වක්මත් කිනිද්දේ සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇල්දි පිරිත් පැන් සිටි පුතුනේ වක්මත් කිනිද්දේ තිබෙන කෙලවත අන්ත පියාපත් අලමි පලාතේ තිබෙන කෙලවත අන්ත පියාපත් අලමි දුරේ කායක් අඳකද පහන පායලා රහස්පති තාරකාව හුනුන්නේ සරක් සුබ ගැබ වර්ණමාලි මහදෑ අද පොත් බලන්නේ වන්නමාලි මාතේ අගකොත් පයන්දලා සතරවරක් මහරජ සතර අතින් ඇල් පිරිත්තන් සිසි පුතුනේ වක්මල් ගිනිත්ත සතරවරක් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත්තන් සිසි පුතුනේ වක්මල් ගිනිත්ත මුඛ දෙවින් ඉසිවර ඇතින් බල බල පුතු දෙස ඉසුරුමුනි විහාරය ළඟ අන්න ඉන්නවා ඉසුරුමුනි විහාරය ළඟ අන්න ඉන්නවා සතරවරම් දෙව් මහරජ සතර අසින් හිතෙන් සිටි පුතුනේ වක් මල් කිනිස්සෙන් සතර වරක් දෙවි මහරජ සතර අතින් ඇවිවි ඉරිත්යන් කිසිසි පුතුනේ වක් මර්තිනිත්ෙන් ශබ්දමානව වංශවේදය නමින් පොතක් පිට වුණා. ශ්‍රවණ අධ්‍යක්ීම් හරහා සංස්කෘතිය ගවේෂණය කිරීමටයි ඒ උත්සාහය දරා තිබෙන්නේ තරුපති මුණසිංහ. ඔස්ටින් මුණසිංහ සංගීත වේදිකාවේ පුත්‍රයා. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ ආචාර්යවරේ ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය කළේ. විවිධ නාටකවලට ඔහුත් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය වලට සංගීතය සපයා දී තිබෙනවා. මෙය මේ කෘතිය පරිශනයක ප්‍රතිඵල හැටියට දක්වන්න පුළුවන්. රංජන අබේසිංහ කියන දන්ත වෛද්‍යවරයා ආචාර්ය අනුර රත්නසේකර, මහාචාර්ය රන්ජිත් ප්‍රනාන්දු මේ වාගේ අය සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සම්බන්ධව වැඩ කටයුතු කරන අය මේ සංගීතයේ මනෝවිද්‍යාත්මක පැත්ත, ශබ්ද විද්‍යාත්මක පැත්ත අධ්‍යයනය කර තිබෙනවා. ආචාර්ය ප්‍රයන්ත තිලකසිරි, මහාචාර්ය මధుරංග ප්‍රනාන්දු ජවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඒ අයත් මේ සම්බන්ධව කතා කර තිබෙනවා, පොතපත ලියා තිබෙනවා. ඒ ගැනත් සිහිපත් කරන්නට කැමැති. කරුණාරත්න අබේසේකර කවියා අල්හාජ් මොහිදින් බෙක් කලියු ගීතයක් කතරගම දෙවියන්ගේ විශ්වාස පුද සිරිත් සිහි ගන්වනවා. ඒ ගීතයටයි මේ අවස්ථාව සැලසන්නේ. සරවන බව කඳ සූ සින්දුවටද බල පල කරතු කිනක් දොලසක සෑහුන කිතුසත මෙනි පින්දී දනවාහනේ සංගමුන කිනක් දොලසක සෑහුන කිතුසත මෙනි පින්දී දනවාහනේ බබල මෙලස ශ්‍රී ලංකා සාසනේ බබලන ලෙස ශ්‍රී ලංකසාසනේ එතනක පින් බලනු මන විසාමින සරවන මන පොබ කල එම සඳ මෙම පියස දේ දුක වියසක සංසග සරවන බව කඳ පුරිමි මුලට දබල පල කරු තුරුලිය පොත කල මදනල සරවන බව කඳ ඉන්දියාවෙන් ඇසෙන භජන් ගීතයකට අපි සවන් යොමු කරමු. මේ භජන් ගීතය ඔබ අපගේ සිත් හදවත් හැඟීම් සිතුවිලි සුවපත් කරන්නට සමත් වේයයි විශ්වාස කරනවා. සාචී पाया खेरावा अपने गले लगाया शेरा वालिए तूने वालिए पहाड़ा वालिए मेरा පරාජය නොලබන එකම පුද්ගලයා නම් කිසිවක් නොකරන්නා කියලයි ඇල්බර්ට් අයින්ස්ටයින් තුමා පවසන්නේ. පරාජය නොලබන එකම පුද්ගලයා නම් කිසිවක් නොකරන්නා කියලයි පවසන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින් තුමාගේ කදිම අදහසක් එතුමන්ගේ ජීවිත කතාව ඒ ප්‍රකාශන ලේඛන අධ්‍යයනය කරන විට අපිට ජීවිතය ඉගෙන ගන්න බොහෝ කරුණු තිබෙනවා බණ්ඩාර විජේතුංග අපාතරින් වියෝවි කාලයක් වෙනවා ප්‍රේමකීර්තිද අල්විස් අපාතරින් වියෝ වුණා කාලයකට පෙර ඒ වගේම විශිෂ්ට නාට්‍ය ශිල්පියෙක් කලාකරුවෙක් W ජයසිරි ඔහුත් අපාතරින් වෙන් වෙලා ගියා ජීවිතේ හැටි එනවා යනවා සංයෝගයේ වියෝගය W ජයසිරි මහාචාර්ය සනත් නන්දසිරිට ලියු ගීතයක් ගුවන් විදුලියේ එකල ජනප්‍රිය වූවා මේ එම ගීතය. කුම්බා මල් කැකුලි නිදි කුම්බා මල් කැකුලි සුලං හමයි ලොව නැලැවේ දුඹ නිදියයි නිසන් සුව ඇකිලෙයි පිනි බේරෙයි බිම වැතිරෙයි ත්‍යාය නිදයි අතු ඇකිලෙයි පිනි බේරෙයි මගේ දුකට නුඹ නාඩන් සිදි කුම්බා මල් කැකුලි සුලං හමයි ලොව නැලවේ නුඹ නිදියයි නිසන්සලේ අසලයි නුඹ නිසලයි ලොව නිසලයි නුඹ හිනේද ලොව සසලයි නුඹ නිසලයි ලොව නිසලයි නුඹ හිනේද මත් දුකද නුඹ නාඩන් නිදි කුම්බා මල් කැකුලි ලං හමයි ලොව නැලෙවේ කුඹ නිදියයි නිසන්සලේ නිදි කුඹා මල් කැකුලි නිදි කුඹා මල් කැකුලි සුලම් හමල් ලොව නෙලයි නුඹ නිදියයි නිසන්සලේ මේ මගේ කතාව නොවේ එය අපේ කතාවයි අපගේ වන කටුක සමාජ ආර්ථික දේශපාලන පරිසරයේ යථාර්ථය විවරණය කෙරෙන කතාවයි. කතාව ඉදිරිපත් වන්නේ ආත්ම කතනයක් ලෙස වුණත් එය අවසාන වශයෙන් සමාජ කතනයක් වෙනවා. සමාජ විවරණය උදෙසා ප්‍රබන්ධය ආත්මය විනිවිද යන්නේ යම්සේද මේ මගේ කතාව මේ තීරුවද චිත්තසංතානය පතුරටම හිමි දෙනවා. රවීන්ද්‍ර විජයවර්ධන ප්‍රධාන පුවත්පතකට ලියූ තීරු ලිපි පොතක් හැටියට දක්වා තිබෙනවා පළ කර තිබෙනවා මේ මගේ කතාව 80න් ලියූ සටහන් නමින් ඒ කදිම රචනාවලිය කියවන්නට ලැබුණා ඒ බවත් මේ ඉරිදා සංග්‍රහයෙන් සිහිපත් කරන්නට කැමතියි සිසිර සේනාරත්න අපාතරින් වෙන් වුණු තවත් අසිරිමත් හඬකින් ගීත ගැයූ ගායන ශිල්පියෙක් සංගීතඥයෙක් එතුමාගේ ප්‍රිය බිරිඳ ඉන්ද්‍රාණි විජයමණ්ඩාරත් කදිමට ගීත ගැයූ කෙනෙක් දෙදෙනා එක්ව ගැයූ යුග ගීත අතිශය ජනප්‍රිය වුණා මේ ශිෂිර සේනාරත්න ගැයූ ගීතයක් නයියඩිවන්නම සිහිපත් කරනවා නයාගේ ගමන සිහිපත් කරනවා මේ ගීතය අපි ආසා බලමු වදනේ හැඩ පෙන උඹේ වැඩ නටපන්නයි හාමි නටපන්නයි හාමි උඹ නටපන්නයි ටිකේ නැදෙනවා නලා විතලට නටනවා පිනේ කරන්නේට පිඹිනවා දස්සකලත් බයක් ඇත්තේ නෑ පොඩි බේතක් මේ තියනවා නටපන්නයි විඳලයි මෙල්ල කලෙත් දහ දුක් විඳලයි දත් හැලුණත් නයා නයාමයි යන්න ගියත් යන්න දෙන්න බෑ දරු පවුලක් උඹෙන් රැකෙනවා නටපන්නයි ආමි නටපන්නයි ආමි ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායකයි